ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවය සමගයි. වෙසක් ධර්මානුශාසනාව අද වෙසක් ධර්මානුශාසනාව සජීවීව ඉදිරිපත් කිරීමේ අවස්ථාව මැදිරි අංක 11 සිට එහි සිටින සංනිවේදක උපාලි මාරසිංහට දැන් මයික්‍රොෆෝනය. දරුවන් සරණයි ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට ගාමිණී මෙරින්නගේ අපේ හිතාදර නිවේදක අපට ආරාධනා කළේ උපාලි මාරසිංහත් මාසලම සිටිනවා මම අද්‍රජිත් සෞම්‍ය 2564 වෙනි වෛශාඛ්‍ය මංගල්‍යයට පසුදිනේ උදැසන ධර්මානුශාසනාව අප ගුවන්විදුලි පරිශ්‍රයේ සිටම සජීවීව ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙමින් සිටින්නේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අද අපේ මැදිරියට වැඩම කර සිටින ප්‍රසාදපූර්ණ යතිවරයාණන් වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පැපිලියාන සුනිත්‍රා මහදේවී පිරිවෙන් රාජමහා විහාරාධිපති දර්ශන විශාරද රාජකීය පඬිත අතිපූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ පින්තුනි අද ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා රුසියාව ශාන්ත පීතර නගරයේ මහාචාර්ය ජයවීරගේ සමන්ත මහතා වස්කඩුව පනාපිටිය පියකරු නිවසේ එච් රසිකා රම්‍යාලී මහත්මිය එච් රසිකා රාමිමාලී මහත්මිය දෙව්ලුපිටිය කළුමඩ 145 B නිවසේ එම් සීලවතී මහත්මිය ගෝනවල පට්ටිවිල හල්මුල්ල පාර අංක 49 E නිවසේ පත්මා මල්ලිකා අබේසූරිය මහත්මිය සහ දූදරු පෙරේසේ හික්කඩුව මිල්ලදිවේල් වත්ත පදිංචි BW ගුණවර්ධන මහතා.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 උතුම් ධම් දේශනාවක් ඔබට ශ්‍රවණය කිරීම සඳහා සලසා දෙන මොහොත මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපේක්ෂා කරනවා බෞද්ධ ආර්ථික ක්‍රමවේදය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව කුමක්ද කියන වග යම්කිසි සාකච්ඡාවකට බඳුන් කරන්නට ඒ අනුව ලෞතර අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහමේ අන්තර්ගත එවන් දහම් කරුණු කිහිපයක් සම්බන්ධ කරගෙන අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි අප සූදානම් වන්නේ ලෞතර බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ මිනිසුන්ට ආර්ථික විද්‍යාව උගන්වන්න නෙවෙයි ලෝතර බුදු කෙනෙකුගේ අරමුණ සසර දුකින් පරිපීඩිතව ගත කරන ජනතාවට සසර දුක් නසාගෙන නිවන් සුව සලසා ගැනීමේ මාර්ගය පැහැදිලි කිරීමයි. එහෙම වුණත් උන්වහන්සේ නිවන් මගට යන සමාජය සකස් වීමේදී ඒ සමාජයේ ධාර්මික භාවය, ගුණවත් භාවය, ඒ වගේම මූලික මානව අවශ්‍යතා සම්පූර්ණ වීමේ ඇවැසි බව මේ සියල්ල පිළිබඳව ලෞතුරා බුදුහාමුදුරුවෝ අවධානය යොමු කළා. එපමණක් නෙමෙයි පරිසරය සතා සීපාව ගහ කොළ ඇල දොළ ආදිය පවා උන්වහන්සේගේ අවධානයට යොමු වුණා. ඒ නිසා ත්‍රිපිටකය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපිට පේන්නේ එය සමස්ත ලෝකයේම තියෙන සකලවිධ ශාස්ත්‍රාන්තරයන්ට සකලවිධ විෂයක් ශේත්‍රයන්ට අදාළව බොහෝ කරුණු අන්තර්ගත අදටත් අපිට අපේ ජීවිත සහ ලෝකය සකස් කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් දෙයක් හැටියටයි. මෑතක ලෝකයේම මුහුණ දී තිබෙන කොරෝනා වසංගතයත් එක්ක ජනතාව වඩ වඩාත් හිතන්නට ගත්තා සරල ජීවිතය අල්පේච්ඡ ජීවිතය ඒ වගේම බුදුදහමෙන් අනුදත් ප්‍රතිපදා මාර්ගයේ පිළිබඳව ඒ නිසා අපි කල්පනා කරනවා බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ආර්ථිකය පිළිබඳ බෞද්ධ විග්‍රහය මුළු මහත් රටටම ලෝකයටම විශාල ආලෝකයක් සපයයි කියලා. අද අපේ ධර්මදේශනාවේදී අපි මාතෘකා කළේ සිගාලෝවාද සූත්‍රයේ එන ධම් ගාතාවක්. මේ ගාතාවේ සඳහන් වෙන්නේ භෝගේ සංහර මානස්ස භමරස්සේව ඉරියතෝ භෝගා සම්නිචයන් යන්ති වම්මිකෝ උපචීයති බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධනය උපදවන භෝග රැස් කරන උදවිය හරියට බමරෙක් වගේ තමන් මලෙන් රොංගන්න බමරෙක් වගේ කටයුතු කළ යුතුයි කියලා. මේ වචනේ කියනකොටම ඔබට සිහිපත් වෙන්න ඇති භික්ෂුන් වහන්සේ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන තැනක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යතාපි භමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රසමාදාය එවං ගාමේ මුනීචරේ භික්ෂුන් වහන්සේ හරියට බමරෙක් මලෙන් රොංගෙන මල විනාශ නොකොට තමන් රොංගන්නා බමරෙක් වගේ දායක කුලයන් නොවෙහසා දායක පවුල් විනාශ නොකොට තමන්ගේ භික්ෂු ජීවිතය ගත කළ යුතුයි කියන බුද්ධාවවාදයේ වගේම එකක් ව්‍යාපාරිකයා සම්බන්ධයෙන්ුත් තියෙන්නේ. ඔහු භෝගේ සංහර මානස්ස බමරස්සේව ඉරියතෝ. ව්‍යාපාරිකයෙක් වුණාම විවිධ පැති තියෙනවා ඔහුට ආදායම් එන. ඒ හැම ආදායම් වෙන පාර්ශවයක්ම නිසි පරිදි නඩත්තු කරමින් විශේෂයෙන් ඔවුන්ට විවිධාකාරයෙන් වන ගැටලුවලදී සංවේදීව කටයුතු කරමින් ක්‍රියා කිරීම ව්‍යාපාරිකයෙකුටත් වැදගත් වෙනවා. එහෙම වුණොත් තමයි භෝගා සම්නිච්ඡයන් යන්ති. ඔහුගේ ධනය භෝග වැඩි දියුණු වෙන්නේ වම්මිකෝ උපචේති හරියට වම්මික කියලා කියන්නේ තුමසක්. තුමසක් බඳින කෙනෙක් වගේ ක්‍රමානුකූලව එය වැඩෙන්නට ගන්නවා. එනිසා තමාගේ ආශ්‍රිතයන්ද ආරක්ෂා කරගෙන තමනුත් නිවැරදිව ආරක්ෂා වෙමින් කටයුතු කිරීම බුදුදහමේ ආර්ථික දර්ශනයට සම්බන්ධ ඉතා වැදගත් අදහසක්. මෙහිදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ව්‍යාපාරිකයන්ට සහ ගොවියන්ට දේශනා කරපු තැනක් අපිට හමු වෙනවා සිගාලෝවාද සූත්‍රයේදී එතනදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකේන භෝගේ භුඤ්ජය ද්වි කම්මං පයෝජේ චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති මේක හැමෝම දන්න ගාතාවක් බොහෝ වෙලාවට බෞද්ධ ආර්ථික චින්තනය කියනකොටම කාටවත් මතක් වෙන ගාතාවක් මේකට දීලා තියෙන තේරුම නම් නිවැරදි කියලා මට පේන්නේ නැහැ බොහෝ වෙලාවට මේකට අර්ථ දෙන්නේ කෙනෙක් Tamanට ලැබෙන ධනෙන් හතරෙන් එකකින් ජීවත් වෙන්න හතරෙන් දෙකක් තරමාන්ත වලට දාන්න ඒ වගේම තව හතරෙන් එකක් ඉතුරු හතරෙන් එක Tamanට ආපදාවකදී ගන්න තැම්පත් කරලා තියන්න කියලයි තේරුම හරි ඒ වුණාට මේක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පැහැදිලි ලෙසම කසි වනිජ්ජාදී කම්මම් ප්‍රයෝජෙය්‍ය කියලා. කෘෂි කර්මාන්තය සහ වාණිජ කර්මාන්තය. එමත් නැත්නම් ගොවිතැන සහ වෙළඳාම. මේ දෙකට සම්බන්ධව තමයි බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ මේ ඒකේන භෝගේ භුඤ්ජය ද්විහි කම්මම් ප්‍රයෝජී කියන න්‍යාය. ගොවියෙකුට ව්‍යාපාරිකයෙකුට Tamanට ලැබෙන අස්වැන්නේ ලාභයෙන් කොටසක් තමන්ගේ ජීවිතයේ අඩු වශයෙන් හතරෙන් එකක් මේක සඳහන් කරන්නේ විශේෂයෙන් වෙලෙන්දෙකුට ලැබෙන ලාභයෙන් හතරෙන් එකක් තමන්ගේ පරිභෝජනයේ සඳහා ගත යුතුයි. පරිභෝජනයේ කියවහම එකක් තමයි තමන්ගේ යැපීම අනෙක තමන්ගේ ආශ්‍රිතයන්ගේ පවුලේ අයගේ යැපීම පින්දහම් සිද්ධ කිරීම ආදී මේ කටයුතු සඳහා තමන් හරි හම්බ කරගත්තු වගේ කොටසක් යොදාගත යුතුයි කියලයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එතකොට ඒ ලබාගත්තු උපයාගත්තු ධනේ ඉතිරි කොටසක් Tamanට අවශ්‍ය වෙනවා නම් Tamanගේ කසි ගෝරක් ආදීන් සඳහා යොදා ගැනීමට ඒක Tamanගේ ව්‍යාපාර තව තවත් දියුණු කර ගැනීම සඳහා උපයෝගී කරගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තමන් හරිහම්බ කරන විශේෂයෙන් ලාභ හැටියට ලැබෙන දේවල් වලින් ලාභයන්ගෙන් කොටසක් තමන් තමන්ගේ ව්‍යාපාර වෙත නැවත ආයෝජනය කළ යුතු බව. ඒක තමයි දෙවෙනි කාරණාව හැටියට සඳහන් වෙන්නේ. ඊළඟට ඒ කොටස් දෙක ඒ විදිහට ආයෝජනය කරලා තුන්වෙනි කාරණාව තමයි ආපදාවකදී ගැනීම සඳහා යමක් ඉතුරු කොට තැබීම. ඔබට අද පේනවා ඇති අපේ රටට විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයටම බලපාලා තියෙන මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සු බොහොම එක්තැන් වෙලා ගත කරන්න කාලය එළඹිලා තියෙන්නේ මිනිස්සුන්ට. ඒ නිසාම ව්‍යාපාරාදී කටයුතු සිද්ධ කිරීම අපහසු වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවකට තමයි කියන්නේ ආපදා අවස්ථාවක් කියලා. යමෙක් තමන් හරි හම්බ කරන දේවල් වලින් කොටසක් ඉතුරු කරලා තියාගත්තනම් ආපදාසු භවිස්සති එය ආපදාවකදී භාවිතා කරන්නට පුළුවන් ඒ නිසා පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වණික් කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය වෙළඳාම සහ ගොවිතැන සම්බන්ධයෙන් දේශනා කරපු ගාතාවක් තමයි මේ සමාජයට පොදු කරලා බොහෝ දෙනෙක් කතා කරන්නේ වෙනත් විදියකින් කියනවා නම් කෙනෙක් අපෙන් අහන්න පුළුවන් හාමුදුරුවනේ ඔබ වහන්සේලා කියනවා තමන්ට ලැබෙන මුදලින් හතරෙන් එකකින් ජීවත් වෙන්න අනිත් දෙක පැත්තකින් තියන්න ව්‍යාපාර සඳහා ඊළඟට තවත් හතරෙන් එකක් ඉතුරු කරන්න කියලා කොහොමද අපි මේ පඩියෙන්වත් කාලා ඇඳලා ඉන්න බැරුව හතරෙන් එකකින් ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිසි විටකත් කිසිම අවස්ථාවක දේශනා කරන්නේ ප්‍රායෝගික නොවන දේශනාවක්. ඒ නිසා මේක ගොවියන්ට සහ ව්‍යාපාරිකයන්ටයි කියලා අපි සඳහන් කළේ ඒකයි. ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන ආනන්‍ය සූත්‍රය කියලා සූත්‍රයක්. මේක අනන සූත්‍රය කියලා සඳහන් කරනවා. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව පැහැදිලි ලෙසම පෙන්නනවා යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ හරි හම්බ කරන දේවල් වලින් සැපයට පත් වෙනකොට ඔහුට චතුර්විධ සැපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලා. ඒකෙදි ඔබ කවුරුත් දන්න අත්තිසුඛ භෝගසුඛ අනනසුඛ අනවජ්‍ය සුඛ කියන එකයි බුදුහාමුදුරුව පෙන්න දෙන්නේ. ඒකෙදි පෙන්නනවා ආනන්‍ය සුඛං ඤත්වාන අතෝ අත්තිසුඛං පරං බුඤ්ජං භෝගසුඛං ධම්මං තතෝ පඤ්ඤා විපස්සති. බුදුහාමුදුරුව පෙන්නනවා මේ අනනසුවය අනනසුවේ කියලා කියන්නේ ණය නැතිකම අත්තිසුඛය කියලා කියන්නේ Tamante යමක් ඇති භවයේ සතුට සැපය. තිබ්බටම සතුටක් ඇති වෙන්නේ නැහැ. තිබෙන බව දැනෙන්නත් ඕනේ. ඊළඟට වැදගත්ම කාරණාවක් තමයි භෝග සුවය. භෝග කියලා කියන්නේ Taman භුක්ති විඳීම. සමහර උදවිය Tamanට බොහෝ ධනෙ තියෙනවා. හරි හම්බ කරනවා, එකතු කරනවා, තියාගෙන ඉන්නවා. හැබැයි භුක්ති විඳින්නේ නැහැ. ඒකෙදි බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන කාරණාවක් තමයි තමන් තමන්ට යම්කිසි භුක්ති විඳීමකට අවස්ථාව තියෙනවා නම් ඔහුට භුක්ති විඳින්න හිතෙන්නේ නැත්තම් ඒක ඔහුගේ පින් ඵලවල මදිකමක් හැටියට ධර්මයේ පැහැදිලි කරනවා උලාරේසු උලාරේසු භෝග සම්පත්තේසු චිත්තං නමති හොඳ හොඳ භෝග සම්පත් විඳින්න හිතෙන්නෙම පින්නතුනි පින් තියන අයටයි. සමහර උදවිය හොඳට දන් දීලා තියෙනවා. දන් දීලා තියෙන නිසා ඒ අයට ලැබෙනවා. හැබැයි දීලා සන්තෝෂ වෙච්ච නැති අයට භුක්ති විඳීමේ පින අත් වෙන්නේ නැහැ. ඒ නිසා භුක්ති විඳීමේ පින යමෙකුට නැත්තම් ඔහු මොනතරම් ධනෙ හරි හම්බ කළත් ඔහුට තමන්ගේ ජීවිතේ ඒවා භුක්ති විඳින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අත්හිසුක යමක් ඇති බව දැනෙන්න ඕනේ. භෝග සුඛ ඒ දේවල් භුක්ති විඳින්න ඕනේ. අනන සුඛ ණය නැති වෙන්න ඕනේ. මේ ණය නැති වෙනවයි කියවෙන් පස්ස කෙනෙක් හිතන්න පුළුවන් බැංකුව වලට ණය නැහැ, මිනිස්සුන්ට ණය නැහැ. ඒ විදිහට. පින්නතුනි අපිට තියෙන ණය කීපයක්. සමහර ණය ගෙවන්න පුළුවන් ණය, සමහර ණය ගෙවන්න බැරි ණය. ඔබ හිතන්න ගෙවන්න පුළුවන්නේ බැංකුවෙන් ගන්න මුදල්, මිනිස්සුන්ගෙන් ගන්න මුදල්. හැබැයි ඒ වුණාට සේවකයන්ගෙන් ගන්න සේවය ගෙවන්න පුළුවන් ද උන්ට වැටුප් නොදුන්නොත්. ඊළඟට තමන්ගේ අම්මා තාත්තා අපිට සලකනවා. මව්පියන්ට සලකන්නේ නැතුව හිටියොත් ඔවුන්ගේ මාතෘ පිතෘ ණයෙන් අපිට ගැලවෙන්න පුළුවන්ද? ඒ නිසා ගුරුවරුන්ට, මව්පියන්ට, ස්වාමි භාර්යාවන්ට දරුවන්ට ඒ හැම පැත්තෙම තමන්ගේ යුතුයකම් නිවැරදිව ඉටු කිරීම ඇතුලේ ඔහු සමාජයට ලෝකයට ණය නැහැ කියන තැනට එන්න ඕන. ඒකත් අනනසුකේට අයිති. එවැනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට පංච බලියක් පිළිබඳව අංගුත්තර නිකායේන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතා වැදගත් සූත්‍රයක් පත්තකම්ම සූත්‍රය. පත්තකම්ම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංච බලියක් අතෝ පංච බලී කතා. ඒ පංච බලියේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපි ඥාති බලි ඥාතියින්ට කළ යුතු යුතුයකම්. ඒ වගේම තමයි කුබ්බපේත බලි මියගිය අය වෙනුවෙන් කළ යුතු යුතුයකම්. අතිති බලි ආගන්තුකයන් කළ යුතු ආගන්තුකයන් වෙනුවෙන් කළ යුතු යුතුයකම්. දේවතා බලි ආගම දහම වෙනුවෙන් කළ යුතු යුතුයකම් අවසාන වශයෙන් රාජ බලි තමන්ගේ රට වෙනුවෙන් කළ යුතු යුතුයකම් රට වෙනුවෙන් කළ යුතු යුතුයකම් හැටියට ව්‍යාපාරිකයන්ට තියෙන වැදගත්ම දෙයක් තමයි අයබදු ආදිය ගෙවීම ඒ වගේම තමන්ගේ රට වෙනුවෙන් කළ යුතු යුතුයකම් හැටියට අපිට තියෙන රටට නිවැරදිව අපේ සේවය දානය කිරීම ඒ වගේම අනන සුඛය ගත්තන් පස්සේ සේවකයෙකුට තමන් ගන්නා වැටුපට සරිලන සේවාවක් ඉටු කිරීම අනන සුඛය. ඒ නිසා පින්නතුනි ණය නැතිකම කියලා කියන්නේ මුදලේ ණය පමණක් නෙවෙයි. තමන්ගේ රාජකාරිය ඇතුලේ තමන් ණය නැති පුද්ගලයෙක් බවට පත්වීම ඉතා වැදගත්. දැන් අපේ සමාජයේ ලොකු කතාවක් තියෙනවා මම මේක 100ට 100ක් ඇත්ත කියලා පිළිගන්නේ නැහැ. නමුත් සමාජයේ ලොකු කතාවක් තියෙනවා මේ දරුවෝ අර අතිරේක පන්ති වලට යවන්න වෙලා තියෙන්නේ පාසල් වල ගුරුවරු උගන්වන්නේ නැහැ කියලා. පාසල් වල ගුරුවරු හරියට උගන්වන්නේ නැති නිසා අතිරේක පන්ති වලට ළමයි යවන්න වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි අතිරේක පන්ති වලට දරුවන් යවන්නේ ඇයි? අතිරේක පන්ති වලට දරුවෝ යවන්නේ සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය ආවරණය කරගන්න. එතකොට විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා පාසල් වල නියම කාලයක් ඒ ගුරුවරුන්ට ලබා දෙනවද? බොහෝ අවස්ථාවල දැන් ගුරුවරුන්ට සිද්ධ වෙලා තියෙන්නේ ෆෝම් කොළ පුරෝ පුරෝ ඉඳයි කියලා අදහසක් තියෙනවා. ඒ නිසා උගන්වන එක වෙනුවට අමාත්‍යංශයට අවශ්‍ය දේවල් කර කර ඉන්න එක තමයි වෙන්නේ කියලා. විධිමත්භාවය අවශ්‍යයි. හැබැයි විධිමත්භාවය කියන එක ඇතුළෙම කාර්යයට තියෙන වෙලාව ඉවර වෙනවා නම් ඒක බාධකයක්. මම මේ කතා කළේ ධර්මදේශනාවට අතිරේක කරුණා. හැබැයි ගුරුවරයෙක් තමන්ගේ සේවා කාලය ඇතුළේ දුරකථනයේ ළඟ තියාගෙන පන්ති කාමරයේදී නැත්නම් පන්තියෙන් එළියට ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් එනකොට අරගෙන කතා කරනවා නම් පන්තියට පහු වෙලා නම් යන්නේ පන්තිය අවසන් වෙන්න කලින් පන්තියෙන් එළියට එනවනම් දරුවන් සමග අර්ථවත්ව කාලය ගත කරන්නේ නැත්නම් ඒ ගුරුවරයා තමන්ගේ වැටුපට ණයයි. කාර්යාලයක කෙනෙක් තමන් කාර්යාලීය සේවා කාලය තමන්ගේ කෑමට බීමට ඇඳුම් මෝස්තරවලට රූපලාවන්‍ය වැඩවලට කාලය ගත කරනවා නම් පරක් වෙලා එනවා නම් කල්ැතුව යනවනම් යන්න පැය භාගයක් තියා සූදානම් වෙන්න තමන්ගේ ආලේපන ගල්වන්න යනවනම් එතනත් ණයක් තමයි තමන් ඉතුරු කරගන්නේ. ඒ නිසා අනනසුකේ කියන එකට මේකත් අයිති වෙනවා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා හරි වැදගත් කතාවක්. ඒක පැහැදිලි කරනවා විපස්සමානෝ ජානාති උභෝ භෝගේ සුමේධසෝ අනවජ්‍ය සුඛස්සේතං කලං නාග්ගති සෝලසි. බුදුහාඳුර පෙන්න දෙන්නේ දැන් අර අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ කියලා සැප තුන් වර්ගයක් තියෙනවා. ඒ තුනම එක පැත්තකට දානවා. අනවජ්‍ය සුඛ විතරක් අනිත් පැත්තට දානවා. මෙන්න මේ අනවජ්‍ය සුඛය පමණක් ගත්තොත් අනවජ්‍ය සුඛය අර කියන ලද සැපයන් තුන තුනෙන් සොළොස් කලාවක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම 16ට බෙදලා මේ සැපෙහි සම්බන්ධ නිර්ණායකයන් මේකෙන් සොළොස් කලාවෙන් එකකට වටින්නේ නැහැ කියනවා අනිත් තුනම. ඒ කියන්නේ ඊටාම වටින එක තමයි පින්නතුනි අනවජ්‍ය සුඛය. Taman නිවැරද්දෙන් ජීවත් වෙනවයි කියන දැක්ම. ඒ නිසා බුදුදහම කතා කරන්නේ ධනය අවශ්‍යයි සැපේ අවශ්‍යයි. හැබැයි මේ ධනයේ සැපේ අවසාන වශයෙන් නිවැරද්ද කියන තැන පිහිටුවා ගන්නට ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම බෞද්ධෝ පාසකෙක් හැටියට ව්‍යාපාරිකයෙක් නම් තමන්ගේ මේ අනවජ්‍ය සුඛය පවත්වා ගැනීම වැදගත්. එහිදී තවත් විශේෂ කරුණක් අපිට පේනවා වණිජ්ජා සූත්‍රයේදී බුදුහාමුදුරුව පෙන්වා දෙන. වනිජ්ජා සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචමා භික්කවේ වනිජ්ජා මහණෙනි වෙලඳාම් පහක් තියෙනවා වාණිජ්‍ය එහෙමත් නැත්නම් මේ වෙලෙන්දා විසින් නොකල යුතු ඒකදී බුදුහාමුදුරෝ පෙන්නනවා සත්ත්ව වනිජ්ජා සත්ත්ව වනිජ්ජා මජ්ජ වනිජ්ජා මංස වනිජ්ජා විස වනිජ්ජා කියලා වෙලඳාම් පහක් සත්‍ය වනිජ්ජා කියලා කියන්නේ පින්නතුනි අවි ආයුධ වෙලඳාම. වෙලෙන්දන් ජීවිත හානි සිද්ධ කරන අවි ආයුධ වෙලඳාමි ඉන්නවා නම් ඒක උපාසකයෙකුට නොගැලපෙන වෙලඳාමක් හැටියටයි බුදුහාමුදුරු පෙන්වන්නේ. දෙවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරු පෙන්නනවා වෙලෙන්දෙක් සත්ත්ව වනිජ්ජා සත්ව වෙළඳාම. මෙතන සත්ව වෙළඳාම කියන්නේ සත්තු නෙමෙයි. මේක පැහැදිලිවම දේශනා කරනවා මනුස්ස වික්‍යාම. මිනිස් වෙළඳාම. අද සමාජයේ ලෝකේ කතා වෙන දෙයක් තමයි බැල මෙහෙවර කමට මිනිස්සු විකුණන එක. දැන් සමාජයක් ගත්තොත් අපේ සමාජය ඇතුලේ වුණා. ඇතැම් වෙලාවට අපිට පේනවා එදා අනීතිකව සිද්ධ කරපු මිනිස් වෙළඳාම මිනිස් ජාවාරම අද නීතිගත ක්‍රමයට සිද්ධ කරනවා. නිදසුණක් තමයි ඔය මැද පෙර දිගට අපේ මව්වරුන් විකිණීම. මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන් රස්සාවටයි යන්නේ කියලා. හැබැයි ඒ වුණාට මේක මනුස්ස ජාවාරමේම තවත් කොටසක් හැටියටයි අපි හඳුනාගන්නේ. ඒ නිසා සේවයට අදාළ වැටුප් ලැබෙන ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන දූදරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව තහවුරු කෙරෙන ඒ වගේම අවසානයේදී විස්රාමගතව ඔවුන්ට ජීවිතයේ ගෙවද්දී සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කරන පසුබිම ගොඩනැගෙන ක්‍රමවේදයක් ඔවුන්ට නැත්තම් ඔවුන් බුරුතු පිටින් එකතු කරලා ඔවුන්ගේ සම්පූර්ණයෙන්ම දුප්පත්කම තමන්ගේ මිලිස් වෙළඳාමේ මෙවලම බවට පත් කරගත්තොත් ඒක සිද්ධ කරන්නේ අර වැරදි වෙළඳාමක් එහෙමත් නැත්නම් සත්ත්ව වනිජ්ජා කියන කොටසට අයිති වෙන වෙළඳාමක් හැටියටයි ධර්මයට අනුව අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ආයුධ වෙළඳාම සත්ත්ව වනිජ්ජා මිනිස් වෙළඳාම සත්ත්ව වනිජ්ජා ඊළඟට මජ්ජ වනිජ්ජා මත්පැන් මත්ද්‍රව්‍ය මත්කුඩු මත් එන්නත් මත්පෙති මේ මොක වෙලඳම් කළත් ඒක අයිති වෙන්නේ මජ්ජ වනිජ්ජා කියන එකටයි. ඊළඟට මංස වනිජ්ජා. මේ මංස වනිජ්ජා කියන එකයි අර සතුන් විකිණීම කියන එකට අයිති වෙන්නේ. මස් පිණිස සතුන් විකිණීම. මස් පිණිස සතුන් හදනකොට ලොකු ලාභයක් තියෙනවා. එළවලු ලෝවල ගන්න ලාභයට වඩා ගොවිතැන් කරලා කුඹුරු ගොවිතැන් කරලා ගන්න ලාභයට වඩා එහෙමත් නැත්නම් වෙනත් ව්‍යාපාරයක් කරලා හාල් විකුණලා ගන්න ලාභයට වඩා ලොකු ලාභයක් මස් විකුණලා ගන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඒක ජීවිත දසදහස් ගණනක ලක්ෂ ගණනක ඉරණම තීරණය කරන වෙළඳාමක්. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මාංශ වණිජ්ජා මස් විකිණීමත් උපාසකයෙක් විසින් නොකළ යුතු වෙළඳාමක් හැටියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්වෙනි වෙළඳාම තමයි විස වනිජ්ජා නොකල යුතු හැටියට පෙන්වා දෙන. විස කියලා කියන්නේ මේක කෙනෙක් හිතන්නට පුළුවන් දැන් රසායනික ඖෂධ වර්ග තියෙනවා. ඒ වගේ විස අන්තර්ගතයි. ඒ බඳු දේවල්ද. පින්නතුනි ජීවිත විනාශ කිරීම සඳහා භාවිතා කරන විශේෂයෙන් වස විස හැටියට දිවි තොර කිරීම සඳහා යොදා ගන්න දේවල් බුද්ධ කාලේ ඒ රසායනික පොහොර නැත්තම් කෘමිනාශක වගේ දේවල් තිබ්බයි කියලා අපිට හිතන්න බෑ බොහෝ වෙලාවට ඒ පරිසරයත් එක්ක සම්බන්ධ කරගෙනම කරපු දේවල්. එදා අපි ගොවිතැන ගත්තොත් ඒ ගොවිතැනේ තිබුණේ නැහැ. සත්තු මරාගෙන යන ගොවිතැනක්. ඒක බොහොම පරිසරයට සම්බන්ධ වෙච්ච පරිසරයෙන්ම ගත්තු නෙක් දේවල් එක්ක තමයි මේ ගොවිතැන් කළේ. ඒ නිසා අපේ රට අවුරුදු 2000 ගණනක සભ્યත්වයේ තුල බුදුදහමත් සමග ආවේ මෙන්න මේ නිවැරදි ධර්මානුකූල ධර්මචර්යාව මත පිහිටා ඉඳගෙන. ඒ නිසා අපේ මේ ධාර්මිකත්වය ධාර්මික භාවය සමාජය තුල පුදුමාකාර විදිහට ගැබ් වෙලා තිබුණා. ගොවියාගේ ගොවිතනේ වෙලෙන්දාගේ වෙලඳාමේ එවැගේම රාජ්‍ය සේවයේ මේ සමස්තේම තමන්ගේ යුතුයකම් નિවර්දිව ඉටු කිරීම පිළිබඳව හැමදෙනෙක්ම කල්පනා කළා. ඒ නිසා ඒ විදිහට තමන් බොහොම ධර්මානුකූලව පරිහම්බ කරගෙන කටයුතු කළ යුතුයි කියන එකයි බුදුදහම පෙන්වන්නේ. ඊළඟට අපිට පේනවා ඔය මංගල සූත්‍රය වගේ තැන් ගත්තාම අනාකුලාච කම්මන්ත. निराවුල කර්මාන්ත කළ යුතු බව. දැන් මේ කම්මන්ත කියන එක මේක පැහැදිලිවම සඳහන් කරන්නේ අනාකුලාච කම්මන්තා කියලා කසි ගෝරක්ක වනිජ්ජාදයෝ කම්මන්තා. කසි කියන්නේ කෘෂි කර්මාන්තේ, ගෝරක්ක ගව පාලනය ආදී වෙළඳාම ආදී කර්මාන්ත. එතකොට මේ කර්මාන්ත ගණයට තමයි වැටිලා තියෙන්නේ. දුවිතන, ගවපාලනය, වෙළඳාම. එතකොට මේ දේවල් निराවුල්ව පවත්වා ගැනීම වැදගත්. බොහෝ වෙලාවට අපේ සමාජය ඇතුලේ මේවත් මෙබඳු වෙළඳාම් සිද්ධ කරන අය මෙබඳු කර්මාන්ත සිද්ධ කරන අය විවිධ ආරවුල් පැටලිලි ජීවිතේ ඇති කරගන්නවා. එනිසා බුදුහාමුදුරුව පෙන්න දෙන්නේ ඒවා निराවුල්ව පවත්වා ගැනීම ඉතා වැදගත් බවයි. ඒත් එක්කම ධර්මානුකූලව කල්පනා කරනකොට දැන් මේක අපේ ආර්ය මාර්ගයටත් සම්බන්ධ වෙනවා. ආර්ය මාර්ගයේදී යම් උදවිය හිතනවා ඔය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන තැන සම්මා කම්මන්ත කියලා කියන්නේ මේ කර්මාන්තය කියලා. ඒක වැරදි. සම්මා කම්මන්ත කියන්නේ කර්මාන්ත වලට නෙමෙයි. සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි ක්‍රියා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර වලින් තොරව කටයුතු කිරීම. එහෙමනම් කර්මාන්ත වැටෙන්නේ කොතෙන්ටද? කර්මාන්ත වැටෙන්නේ පින්නතුනි සම්මා ආජීවයටයි. ආජීවය ආජීවං පරිසෝධති. ආජීවය පිරිසිදු කරගන්න ඕනේ. ආජීවය පිරිසිදු කරගෙන නැත්තම් දිවි පැවැත්ම පිරිසිදු කරගෙන පැවැත්වීම වැදගත්. එතනදී තුලා කූට මාන කූට කංශ කූට වංචන නිකති සාතියෝග ආදී වශයෙන් තියෙන වැරදි චර්යාවන්ගෙන් ඈත්ව කටයුතු කිරීම වැදගත්. සමහර උදවිය තුලා කූට තරාදීන් කූටකම් කරනවා. කොහොමද තරාදීන් කූටකම් කරන්නේ? Tamanට මනිනකොට වැඩි බර පඩියකිනුත් අනුන්ට මනිනකොට අඩු බර පඩියකිනුත් මනිනවා නම් තරාදීන් ඒ කූටකම. ඒ විතරක් නෙමෙයි හොර තරාදි ගැන අද සමාජයේ ඕන තරම් කතා කරනවා. පාරිභෝගික ආරක්ෂණ අධිකාරියක් තියෙනවා හොර තරාදි පරීක්ෂා කරන්න යන්නේ. ඒ නිසා තුලං කූට තරාදියෙන් කූටකම් කිරීම. ඊළඟට මාන කූට. මාන කූට කියන්නේ පින්නතුනේ මිම්මට. රෙදි මනිනකොට අනුන්ට මනිද්දී කෝදුවෙන් පටියෙන් ඇතුළටයි Tamanට මනිද්දී පටියෙන් පිටටයි මනිනවා. ඒ වගේම තමයි වී වගේ ಜಾති මනිනකොට වැරදි විදිහට කරන අය Tamanta මනිනකොට කොත ගහලා වී ගන්නවා අනින් අයට මනිනකොට කට කපලයි වී දෙන්නේ. එතකොට කොත ගහලා දෙන එකේ කට කපලා දෙන එකේ වෙනසක් තියනවා ලාහේ. මේකට කියන්නේ මානකූට. ඒ විතරක් නෙමෙයි. තෙල් වගේ જાති මනිනකොට අනුන්ට මනිනකොට මොකද කරන්නේ තෙල් භාජනය තෙල් මනින භාජනය තෙල් අරගෙන ඉක්මනින් දාලා අනිත් පැත්තෙන් තියෙනවා භාජනේ අඩියට බේරෙන විට Tamanට ඉතුරු වෙනවා. භාජනේ අඩියට බේරෙන කොටස Tamanට ඉතුරු කරගැනීමේ අරමුණයි. හැබැයි Tamanට තෙල් ගන්නකොට අන්තිම බිඳුව වැටෙනකම් භාජනේ මුලින් නවාගෙන ඉන්නේ. ඒ විදිහට මාන කූටය හඳුන්වන්න පුළුවන්. තුලා කූට, මාන කූට, කල්ස කූට කියලා කියන්නේ පින්නතුනේ ප්‍රමිතියට කූටකම් කිරීම. සමහර උදවිය ඔය කැරට් කියලා අපි හඳුන්වනවා රත්තරන් මණික් වගේ දේවල් මනින මාපකය කැරට් 18 20ට 24ට විකුණනවා. එතකොට ඒක ප්‍රමිතියට කූටකම් කිරීමක් කංශ කූට. ඒ වගේම ගෙවල් දොරවල් හදනකොට සමහර උදවිය ඒ වගේ අවශ්‍ය කරන ප්‍රමාණයට ශක්තිමත් භාවයේ රැඳෙන සිමින්ති දාන්නේ නැහැ. අවශ්‍ය කරන ප්‍රමාණයට ඒ නියම ලී දාන්නේ නැහැ. ඇතම් වෙලාවට අපි අහලා තියෙනවා ඔය එළයෙන් හදන ලී බඩු ආදී දේවල් ලබා දෙනවා. ඒක කංශ කූට ගොඩටයි අයිති වෙන්නේ. ඒ වගේම මෑතක අපිට අහන්න ලැබුණා ඔය ප්‍රධාන පෙළේ හෝටල් වල වරක් බැද ඉවත් කරන තෙල් අරගෙන දෙවෙනි පෙළේ හෝටල් වල කෑම හදනවායි කියලා. එතකොට ඒක කංශ කූටේටයි තියෙන්නේ ප්‍රමිතියට බාධා කිරීමක්, ප්‍රමිතිය බාල කිරීමක්. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ව්‍යාපාරිකයෙක් නම් ඔහු තුලා කූට මාන කූට කංශ කූට වලට යන්න හොඳ නැහැ. ඊළඟ එක වංචන. වංචන කියන්නේ කෙලින්ම වංචා කිරීම. මේ පිළිබඳව අපිට හමු වෙනවා ඊටාම ලස්සන කතාවක් ටීකාවේ. ඒ කතාවේ තියෙන්නේ එක අවස්ථාවක වැද්දෙක් කැලේට ගිහිල්ලා ජීවග්‍රහයෙන් මුවන් දෙන්නෙක් අරගෙන එනවා. මෝ දෙන්නෙක් අල්ලගෙන එනවා. එකපු එක් උසයි අනිත් මුවා මිටි. මේ වෙලාවේදී එක්තරා මිනිහෙක් දැක්කා මේ වැද්දා මේ මුවන් අරගෙන ගමට එනකොට මේ මුව අරගෙන එන වැද්දා දැකලා ගිහිල්ලා මුවන් විකුණනවද කියලා ඇහුවා. අර වැද්දා කිව්වා ඌ මුව විකුණනවා. කීය ගානද කියලා ඇහුවා. උසමුවා කහවණු දෙකයි කිව්වා මිටිමුවා කහවණුයි කිව්වා. දැන් උසමුවා විකුණන්නේ කහවණු දෙකට මිටිමුවා විකුණන්නේ කහවණුයි. මෙයා කිව්වා මගේ ළඟ නම් තියෙන්නේ එක කහවණුයි. ඒ නිසා මේ කහවණුව දීලා මුවා දෙන්න කිව්වා එහෙනම් පොඩි මුවා අරගෙන යන්න කිව්වා මිටිමුවා. දැන් මෙයා මොකද කරන්නේ? කහවණුව දීලා මිටිමුවා අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ටික වෙලාවකින් නැවත මේ වැද්දා ළඟට එනවා. ඇවිල්ලා වැද්දාට කියනවා අනේ අනේ මට මිටිමුවාගෙන් වැඩක් නැහැ මට උසමුවා ඕනේ. වැද්දා කියනවා උසමුවා ඕනනම් තවත් කහවණුවක් දෙන්න. තව කහවණුවක් දුන්නොත් උසමුවා දෙන්නම් කියලා. මෙයා කියනවා අනේ මගේ ළඟ තව කහවණුවක් නෑ උසමුවා ගන්න. හැබැයි මගේ ළඟ කහවණුවක් වටින මුවෙක් ඉන්නවා කියලා අර කහවණුවක් දීලා ගත්තු මුවා දීලා උසමුවාව අරගෙන යනවා. දැන් වැද්දා ගෙදර ගිහිල්ලා බලනවා මොකද උනේ මට? උසමුවක් නෑ හම් වෙලා තියෙන්නේ කහවණුවයි. බලන්න ඒ වගේ දේවල් ධර්මයේ හඳුන්වන්නේ වංචන කියලා. ඒ නිසා එබඳු චර්යාවන්ගෙන් තොරව බොහොම ධාර්මිකව හරි හම්බ කරගන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධම්මිකා ධම්මලද්දා සේදාවක් චිත්තා. බාහා බල ಪರಿචිතා. බාහු බලයේ වෙහෙලසවල ධම්මිකා ධර්මානුකූලව සේදාවක් චිත්තා දාඩිය මුගුරු අගුරුවල උපයාසපයා ගන්නවා නම් ඒක ඊටාත්ම වැදගත්. ඒ වගේම අපිට පේනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ බුදුහාමුදුරුවෝ එක් දේශනා කරපු තැනක් මේක ඉතා වැදගත් කාරණාවක් විශේෂයෙන් වාණිජ්‍යයට අයිති අයට වෙළඳ කර්මාන්තයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වණිජ්‍ය සූත්‍රය කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මේක තියෙනවා උන්වහන්සේ පෙන්නනවා යම්කිසි වෙලෙන්නේ තමන් ආයෝජනයක් සිද්ධ කළාම මේ ආයෝජනය සම්පූර්ණයෙන්ම වතුර යන්නේ ඇයි? ඒ කියන්නේ ආයෝජනය අසාර්ථක වෙන්නේ ඇයි? තව කෙනෙක් ආයෝජනයක් කළාම අපේක්ෂා පරිදි ලාභ ලැබෙන්නේ නැත්තේ ඇයි? තවත් කෙනෙක් ආයෝජනයක් කරාම අපේක්ෂිත ආදායම පමණක් ලැබෙන්නේ ඇයි? තව කෙනෙක් ආයෝජනයක් කරාම හිතනවාටත් වඩා ලාභ ලැබෙන්නේ ඇයි? මේ කාරණා හතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාත වණිජ්‍ය සූත්‍රයේ. මේක සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මේ කර්මය ගැන කතාවක් නේද කියලා නැහැ. ඊට වඩා මේක ඊට වඩා බරපතල තත්ත්වයක් තියෙනවා. මේකද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කිසියම් කෙනෙක් වෙළඳාම් කරද්දී ආයෝජනය කරද්දී ඒ ආයෝජනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට ආගමිකයන්ට තමන් යම පොරොන්දුවක් සිද්ධ වෙලා පොරොන්දු වෙන ප්‍රමාණයටවත් ඒ ඉටු කරන්නේ පොරොන්දු වෙන දේ සම්පූර්ණයෙන් අමතක කළා දානවා. අපි හිතමු පල්ලියට, පන්සලට, කෝවිලට යම්කිසි පොරොන්දුවක් සිද්ධ වෙලා මේක සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මොත් එහේ මේ වැඩේ. ඒ වැඩේ කරේ නැත්තම් ඒ ඔහුට තමන්ගේ ආදායම් කිසිසේත්ම අපේක්ෂිත පරිදි තබා ඔහුට සියල්ලම අසාර්ථක වෙනවා කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒක කර්මානුරූපව සිද්ධ වෙන දෙයක්. දෙවෙනි කාරණාව ඇටියට බුදුහාමුදුරෝ දේශනා කරන යමෙක් පොරොන්දු වෙනවා ආගමික පූජ්‍යයන්ට මම අහවල් දේ සිද්ධ කරලා දෙන්නම් කියලා. එහෙම පොරොන්දු වෙලා හැබැයි ඒක සිද්ධ කරන්නේ පොරොන්දුනාට වඩා අඩු මාත්‍රාවකින් අඩු ප්‍රමාණයකින්. එහෙම වුණෙන් පස්සේ ඔහුට ලාභ ලැබෙන්නේ තමන් අපේක්ෂා කරන ලාභේනුයි ඊට වඩා අඩුවෙන්. ඊළඟට බුදුහාමුදුර දේශනා කරනවා යම් කිසි කෙනෙක් ආගමික පූජ්‍යයන්ට යම් කිසි දෙයක් පොරොන්දු වෙනවා ඉටු කර දෙන්න. ව්‍යාපාරිකයෙක්. ඔහු පොරොන්දු වෙච්ච ආකාරයට ඒ ඉටු කරනවා. ඒ අනුව ඔහු බලාපොරොත්තු වෙන ආකාරයටම ඔහුගේ ව්‍යාපාර සාර්ථක වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. යම්කිසි අවස්ථාවක ඔහු පොරොන්දු වුණාටත් වඩා හොඳින් ඉටු කරනවා නම් තමන් පොරොන්දු වෙච්ච දේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔහුට අපේක්ෂා කරනවාටත් වඩා ලාභ ලැබෙනවා තමන්ගේ ව්‍යාපාර වලින් කියලා. එතනදී එක්කෙනෙක් ඡේදගාමි අනිත් එක්කෙනා යථා අධිප්පාය අනිත් එක්කෙනා යථා අධිප්පාය හොඳටම සාර්ථක වෙන්නේ පරාධිප්පාය ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් ඒ කටයුතු ඉටු කරලා දෙනවා. මේක මම සඳහන් කළා මේක එක්තරා පැත්තක කර්මයේ සම්බන්ධ වෙනවා වගේම මෙහි මනෝවිද්‍යාත්මක කාරණාවකුත් තියෙනවා. ඔබට යම් කිසි කෙනෙක් යම් දෙයක් දෙනවයි කියලා පොරොන්දු වෙනවා. පොරොන්දු වුණාට පස්සේ ඔහු ඒ ලබා ගැනීම පිළිබඳව තමන්ගේ හිතේ ගොඩ නගා ගන්නවා වගේම තමන්ගේ හිතේ තිබුණු යම්කිසි රික්තයක් බරක් එයින් පුරවා ගන්නවා. එතකොට ඔහු කල්පනා කරනවා ඔබ හිතන්න මුදලින් රුපියල් 100ක් ඔබට දෙනවයි කියලා කෙනෙක් පොරොන්දුන. එතකොට ඔබගේ හිතේ ඔබ ළඟ රුපියල් 100ක් තියෙනවා කියලා දැනෙනවා. හැබැයි යම් විදියකින් ඔහු ඒ නොදී හිටියොත් එහෙම ඔබේ හිතේ තිබුණු දෙයක් තමයි ඔහු නැවත පැහැරගන්නේ. ඒ නිසා යමෙක් පොරොන්දුවක් වී නොදී සිටීමක් කිසියම් කෙනෙකුගෙන් යමක් හොරකම් කොට පැහැර ගැනීමත් අතර ලොකු වෙනසක් නැහැ. එකම දේ නඩු යන්න බැරි එක විතරයි. හැබැයි කර්මයට අනුව නඩු යන්න බැරි වුණාට ඔහුගේ හිත දන්නවා මම පොරොන්දු වෙලා ඔහුට අයිති දෙයක් තමයි මම මේ මගේ ළඟ තියාගෙන ඉන්නේ කියලා. මම යමක් පොරොන්දු වුණොත් යමකට දෙන්න. ඒ දේ මට නෙමෙයි අයිති. එතනින් පස්සේ ඔහුටයි මොකද මනසින් බැඳෙන්නේ ඒ කෙනා. ඒ නිසා මනසින් සම්බන්ධයක් ඇති කරගත්තු කෙනාට ඒ නොදී සිටීම කර්මානුරූපව බලපාන ආකාරයයි බුදුහාමුදුරුව මේ වනිජ්ජා සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒ වගේම වෙලෙන්නේ තමන්ගේ සාර්ථකත්වයේ සඳහා කටයුතු කිරීමේදී තමන්ගේ වපසරිය තේරුම් ගත යුතුයි. අපේ රටේ ඇතැම් වෙලෙන්දු ව්‍යාපාරිකයෝ තමන්ට යම් සාර්ථකත්වයක් ලැබුණාට පස්සේ ව්‍යාපාරවල තමන් එතෙක් ආපු ව්‍යාපාර අමතක කරලා වෙනත් වෙනත් ව්‍යාපාර වලට යොමු වෙලා ඇතම් වෙලාවට අසාර්ථක වෙන හැටි අපි දැකලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඊටාම ලස්සන ජාතක කතාවක් තියෙනවා. මේක වීරක ජාතකේ. ඒකේ සඳහන් වෙන්නේ මුදකතල චරස්ස පක්ඛිනෝ නිච්ඡං ආමක මච්ච භෝගිනෝ තස්සානුචරෝ සවිත්තකෝ සේවාලේ පලිගුන්ටිතෝ මතු එක කලාවක හිටියා එක්තරා ඔය මාළු අල්ලගෙන කන පිලිහුඩුවේ. මේ පිලිහුඩුව කියන්නත් පුළුවන් මෙයාට උදක කාකයෝනි කියලා කියන ඇත්තටම මෙයා දියකාව කියලායි කියන්නේ. දියකාවේ මේ දියකාව බෝධිසත්ව දියකාව. මේ දියකාව වතුර යටට ගිහිල්ලා අමු මාළු අරගෙන ඇවිල්ලා කනවා. මේක දැකපු කපුටා කල්පනා කළා මෙයාට සේවය කරලා මමත් කන්න ඕන කියලා ඉතින් අර දියකාවට සේවය කරගෙන ඌගේ අතවැසියෙක් බවට පත් වෙලා ඉඳගෙන දියකාව කන මාළුන්ගෙන් කොටසක් තමුණුත් කට්ටක් කියව කනවා ඊළඟ. මෙව කකා ඉන්න කපුටට හිතුණා දවසක් අහම්පි කාකු අයම්පි කාකු මමත් කපුටෙක් මුත් කපුටෙක් මම ගොඩ කපුටා මූ දිය කපුටා. දිය කාවා කියලා කියන්නේ උදක කාක. දිය කාක්කා. මමත් කපුටෙක් මුත් කපුටෙක්. මටත් පොටක් තියෙනවා මුටත් පොටක් තියෙනවා මටත් පියාපත් තියෙනවා මුටත් පියාපත් තියෙනවා ඒ නිසා මේ දියකාවා කරන වැඩේ මටත් කරන්න පුළුවන් කියලා කිව්ව අදින් පස්සේ මම ඔබගෙන් යැපෙන එක අතාරිනවා. අදින් පස්සේ මම ඔබගෙන් යැපෙන එක අතහැරලා මම්ම ස්වාධීනව හම්බ කරගෙන කනවයි කියලා මොකද කරේ විලට එකපාරම බැසගත්තා ජලයේ යටට ගියා මාළු අල්ලන්න. උදත තල චරස්ස පක්ඛිනෝ දියකාව නම් ගොඩ බිමයි වතුරේ දෙකම හැසිරෙන්න දක්ෂ කෙනෙක්. හැබැයි වුණාට කපුටට පුළුවන් ගොඩ බිම විතරයි. නම් තිබෙන මොකද උනේ සේවාලේ පලිගුන්ටිතෝ මතෝ. සේවල්ලේ පැටලිලා මැරුණා. සමහර ව්‍යාපාරවල සමහර උදවිය ඉන්නවා තමන් නොදන්න ක්ෂේත්‍රවලට අත ගහන්න ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාරය තිබුණු තැනක් නැති කරගන්න අය. ඒ වගේම සමහර ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා. Tamange රැකියාව කරගෙන නොඉඳ තමනුත් ඒ ව්‍යාපාරයම කරන්න පුළුවන් කියලා ඒ જાතියෙම තව එකක් පටන් ගන්න යනවා. හරියට දියකාවට කරන්න පුළුවන් වැඩේ කරන්න ගිහිල්ලා කපුටා සෙවලේ පැටලිලා මැරුණා වගේ විල ඇතුළට ගිහිල්ලා ඒ වගේ ක්‍රියාත්මක වෙන අයත් ඉන්නවා. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ගේ ශක්තිය තේරුම් අරගෙන තමන්ගේ මෙතෙක් තමන් ගොඩනගාගෙන තියෙන හුරුව තේරුම් අරගෙන කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා බුදුදහම පෙන්වා දෙන මේ වාණිජ්‍යයට වෙළඳාමට සම්බන්ධ බෞද්ධ ආර්ථික ක්‍රමවේදයන් පිළිබඳව තමයි අපු කරුණු කීපයක් මෙතනදී සාකච්ඡා කළේ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ බොහොම තැම්පත් මනසින් යුක්තව ක්‍රමානුකූලව තමනුත් ආරක්ෂා වෙමින් සෙස්සන්ද ආරක්ෂා කරමින් මේ ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බවයි. ඒ නිසා පින්නතුනි ලෞතර අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල පුද්ගලයෙකුට අයිහ ලෞකික පාර ලෞකික සැපේ ලබා ගන්නට අවශ්‍ය බොහෝ දේශනාවන් අන්තර්ගතයි. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කරන ඒ වගේම ගොවිතැන සත්ව පාලනයේ සත්ව පාලනය කියලා මෙතන කතා කරන්නේ ගෝරක්ඛ. ගෝරක්ඛ කියලා කියන්නේ ගව පාලනය. ඒක නත්ති ගෝ සමිතින් දනං කියලා එදා සමාජයේ ගවයා ධනයක් හැටියට සැලකුවා කවදාවත් ගවයා මරාගෙන කෑවේ නෑ මිනිස්සු. හරියට තමන්ගේ දරුවෙකුට මවට පියාට පවුලේ කෙනෙකුට වගේ තමයි සැලකුවේ. ඒ විදිහට කටයුතු කරලා තමන් ධාර්මිකව ජීවනෝපාය සකස් කරගන්නවා නම් ඒ උදවිය මෙලවත් සුවපත් වෙලා පරලොවත් සැනසීමටපත් වෙන උදවිය හැටියටයි ලෞතුරා බුදුහාමුදුරුව පෙන්වා දුන්නේ. එවන් වටිනා අර්ථවත් ජීවිත ඇති කරගන්නට හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න. මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණයෙන් ළඟා කරගත් උතුම් කුසල ශක්තිය හැම දිනාටම මෙලෝ පරලෝ යහපත උතුම් නිවන් සුව පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ පුණ්‍යවන්ත වෙසක් මස උදාවේ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පැපිලියාන සුනිත්‍රා මහදේවී පිරිවෙන් රාජමහා විහාරාධිපති දර්ශන විශාරද රාජකීය පඬිත අතිපූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු